ගෞරවනීය මහා සංඝ රත්නයන් අවසරයි ධර්ම ශ්‍රවණාබිලාෂීව සිටින සත්පුරුෂ බෝසත් කාරුණික පින්වත්නි ආදරණීය දුවේ පුතේ පින්වත් ඔබ හැමදෙනාම අදත් ජාතික ගුවන්විදුලියෙන් ජීවිතේ ජීවිත අවබෝධයක් සසරේ ධර්ම අවබෝධයක් ප්‍රාර්ථනා කරගෙන ධර්ම දේශනාවක් ශ්‍රවණය කරන්නටයි මේ රාත්‍රියේ සූදානම් වෙන්නේ. පින්වත්නි ඔබ හැම දිනාගෙම ධර්ම අවබෝධයේ පිණිස ඔබේ ජීවිතයේ ජීවිත අවබෝධයක් පිණිස මේ පැයේ ඔබ සමග ධර්මයේ සාකච්ඡා කරන්නට මම තෝරගත්තා ඔබට ඊටාම හුරු ගාථාවක් ධම්මපදයේ සුඛ වර්ගයේ සඳහන් වෙන මේ ගාථාව ඔබ පුංචි කාලේ ඉඳලා ඉගෙනගෙන අහලා කියලා තියෙනවා අපේ පාසල් යන වයසේ බෝසත් දරුවොත් මේ ගාතාව හොඳට දන්නවා. පාඩම් කරලත් ඇති. ධම්මපදයේ සුඛ වර්ගයේ සඳහන් වෙන මෙම සුසුකන්වත ජීවාම වේරිනේසු අවේරිනෝ කියන ගාතාව අපේ තථාගත ලෞතුරා බුදුරජාණන් වහන්සේ විසින් බෝසත් පින්වත්නි ආදරණීය දුවේ පුතේ ඊ타ම කරුණාවෙන් දේශනා කරපු ඊ타ම වටිනා ගාතාවක් සම්බුදු වදනක් මේ ගාතාවේ කියවෙන අර්ථය පිළිබඳ මීට පෙර ඔබ ඕනෑ තරම් ධර්මදේශනාවලදී දහම් කරුණු දැනගෙන ඇති. ඒ නිසාම අදත් ඇයි ධම්මදීප හාමුදුරුවෝ මේ අපි හොඳට දන්න නිතර අහන ගාථාවක්ම තෝරගත්තේ කියලා ඔබට හිතෙන්නත් පුළුවන්. පින්වත්නි මේ හොඳට අහන හැමදාම අහලා පුරුදු මෙම ගාථාවේ වැඩිපුර ඔබ නොහිතපු පැත්තක් නිතර ඔබේ අවධානයට ලක් නොවුණු පැත්තක් ගැනයි අද අපි සාකච්ඡා කරන්න වැඩි වෙලාවක් වෙන් කරගන්නේ මේ ගාථාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ සුසුකං වත ජීවාම වේරිනේසු අවේරිනෝ වේරිනේසු මිනිස්සේසු විහෙරාම අවේරිනෝ කියලා පින්වත්නි අදහස තමයි මේ අපි ඊටාම සුවසේ වාසය කරන අය. කවුද මෙහෙම කියන්නේ? අපේ බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේ දේශනා කරන උන්වහන්සේ ඇතුළු මේ බුදුරජාණන් වහන්සේගේ බුදු පිරිස. ඒ කියන්නේ පින්වත්නි බුදුරජාණන් වහන්සේ දේශනා කළ මග යන අය. ඒ මග වඩන අය. සම්බුදු දේශනාවට අනුව ජීවිත ගත කරන අය. එයයි බුදුහාමුදුරුවන්ගේ පිරිස. තේරුණාද? සිවුරු දරාගත්ත පළියටම හැමෝම බුදු පිරිසට අයිති වෙන්නේ නැහැ පින්වත්නි. ඔය කඩේ තියන්නේ උනේ තරම් සිවුරු නේද? ඒවා පොරවගත්ත ගමන් බුදුහාමුදුරුවෝ නියෝජනය කරන්නේ නැහැ. එහෙම නැති අය ඔබ දැකලත් ඇති. පින්වත්නි තුන්වෙනි ධර්ම සංගායනාව වෙලාවේ මහා විශාල පිරිසක් 60000කට ආසන්න පිරිසක් පින්වත්නි හොරට මේ සිවුරු පොරවගෙන ධර්මයේ නාමයෙන් සැප සම්පත් විඳින්මින් හිටපු පිරිස අඳුරගෙන ශාසනයෙන් ඉවත් කළා. ඔබ ඒ බව අහලා තියෙනවා. ඉතින් පින්වත්නි සිවුරු දරාගත්ත පළියටම හැමෝම බුදු පිරිසට අයිති වෙන්නෙත් නෑ. බුදුරජාණන් වහන්සේගේ මඟ වඩන ඒ ධර්මයේ විශ්වාස කරන ඒ මාර්ගයේ යන පිරිස බුදුහාමුදුරන්ගේ පිරිස. ඉතින් ඒ අතර භික්ෂූන් වහන්සේලා විශේෂයි. භික්ෂුණීන් වහන්සේලා. ඒ වගේම ගිහි උපාසක පින්වතුන්, ගිහි උපාසිකා පින්වතියන් ඔය සිව්වන පිරිස බුදුරජාණන් වහන්සේගේ පිරිස. අන්නේ බුදු පිරිස ගැන මේ කියන්නේ. ඊටාම සුවසේ තමයි අපි වාසය කරන්නේ. කොහොමද වෛර කරන්න වුන් අතර අවෛරීව පින්වත්නි වෛර කරන, ද්වේෂ කරන, කුහකකම් කරන, ඊර්ෂ්‍යා කරන සමාජයක එහෙම නැතුව ඉන්න එක බොහොම අමාරුයි. හැබැයි හරියට මේ මාර්ගය හඳුනගත්තොත් ඒක හරි සුවදායකයි. හරිම සැපදායකයි. බුදුරජාණන් වහන්සේ බව තමයි මේ ගාථාවේදී දේශනා කළේ. හැබැයි අද අපි සාකච්ඡා කරන්නේ පින්වත්නි වෛර කරන්න උන් අතර වෛර නොකර සිටීමේ වැදගත්කම නෙවෙයි. ඒ පිළිබඳව ඔබ දන්නවා. ඒ පිළිබඳ අහලක් තියෙනවා. ජාතික ගුවන්විදුලියෙන් උදේ හවස බනහන ඔබ මේ වෛර කරන සමාජයේ වෛර නොකර ඉන්න ටික දෙනා අතර ඇති කියලා අපි විශ්වාස කරනවා. එහෙනම් මොනවද තවදුරටත් ওই ගාථාවේ අපිට සාකච්ඡා කරන්න තියෙන්නේ? පින්වත්නි, වෛර කරන මිනිස්සුන්ට වෛර නොකර සිටීම පමණක් ඔබට සුවසේ ජීවත් වෙන්න එකම හේතුව වෙන්නේ නැහැ. ඊර්ෂ්‍යා කරන මිනිස්සුන්ට ඊර්ෂ්‍යා නොකර සිටීම පමණක් ඔබට සුවසේ ජීවත් වෙන්න හේතුවක් වෙන්නේ නැහැ. කුහක සමාජයේ ඔබ කුහකෙක් නොවි සිටීම පමණක් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඒ ඊර්ෂ්‍යාකාර, ඒ වෛරස්කාර, ඒ කුහක සමාජයේ විනාශ වෙලා යන්නේ නැතුව පරිස්සම් වෙලා ඉන්න අපේ බෝසත් පින්වත් ඔබ දක්ෂ වෙන්න ඕනේ. අපේ බෝසත් දරුවෝ තරුණ දරුවෝ ඒ පිළිබඳ දක්ෂ වෙන්න ඕන පරිස්සම් වෙලා ජීවත් වෙන්න. අන්න ඒකට ජීවන කුසලතා අවශ්‍යයි. ජීවත් වීම සඳහා සෑහෙන අවබෝධයක් අවශ්‍යයි. වෛර කරන, ඊර්ෂ්‍යා කරන, කුහකකම් කරන මිනිස්සු අතර අපි එහෙම නොකර ඉන්නවා. ඒ ටික පමණක් ප්‍රමාණවත් නැහැ. අපි පරිස්සම් වෙන්න අපි තුල කුසලතා තිබිය යුතුයි. අපි බොහෝ කාරණා පිළිබඳ අවධානය, අවබෝධයෙන් සහ අවදානමකින් ඉන්නත් අවශ්‍යයි. අන්න ඒ ගැන තමයි අද අපි කතා කරන්නේ. ඔබ මේ ගැන කියනකොටම සමහර විට උත්තර දෙයි අනේ අපේ හාමුදුරුවනේ ඇත්තමයි. අපි කොච්චර හොඳට හිටියත් අපිට වෛර කරන එක නවත්තලා නෑ නේ මේ මිනිස්සු. සමහර විට කෙනෙක් එහෙම කියයි. තව සමහර කෙනෙක් කියයි අනේ අපේ හාමුදුරුවනේ වෙච්ච තරමක් කරදර උනේ ඔන්න ඔය ඊර්ෂ්‍යාකාරයෝ හින්දා තමයි. ඊර්ෂ්‍යාකාරයෝ එක තමයි මේ වැඩේ කරන්න බැරි. ඔබ කියයි හොඳයි. එහෙමනම් අපි බලමු මේ වෛරක්කාර ඊර්ෂ්‍යාකාර සමාජයේ පරිස්සම් වෙලා ඉන්නේ කොහොමද කියලා. පින්වත්නි හොඳට මතක තියාගන්න ඔබ කොටියව කෑවේ නැති වුණාට කොටිය ඔබව නොකා ඉන්නේ නැහැ. ඒක හොඳට මතක තියාගන්නකෝ. මහ වනේ යනකොට අපි හිතනවා මම ඉතින් කොටි කන්නේ මම කොටිය එක තරහකුත් නැහනේ. මම කොටියට මෛත්‍රී කරනවනේ. ඒ හින්දා ඉතින් මටත් කොටිය මුකුත් කරන එකක් නැහැ. පින්වත්නි ආන් එහෙම හිතලා කොටි මත විශ්වාස තියන්න එපා. ඔබ කියයි අපේ හාමුදුරුවනේ ඕකමයි මේ ජීවිත කාලෙම මට උනේ. මොකද්ද? හැමෝම මං වගේ කියලා හිතපු එක. මම කාටවත් කරදරයක් කරන්නේ නෑ මටත් එහෙම කරන එකක් නෑ එහෙනම්. මම අනිත් කෙනාගේ දියුණුව දැකලා සතුටු වෙනවනේ. අනේ අපේ හාමුදුරුවනේ අනිත් අයත් එහෙම හිතයි කියලා මම හිතුවා. මම කාටවත් ඊර්ෂ්‍යා කරන්නේ නෑ. මම කාටවත් උගුල්ලට වන්නේ නැහැ. ඉතින් මටත් එහෙම කරන එකක් නැහැ කියලා මම හිතුවා. අන්න ඒක තමයි මට ජීවිතේ වෙච්ච වැරද්ද. ඔන්න ඕක කියන අය පින්වත්නි ඔබට ඉහි කෙස් ගානට හොයාගන්න පුළුවන් මේ සමාජයෙන්. ඔතනදී වැරදිච්ච අය. කොතනදීද හැමෝම මං වගේ කියලා හිතලා වැඩ කරපු හින්දා මට වැරදුනා. එහෙම කියන අය ඉන්නවා. ඒ හින්දා හොඳට මතක තියාගන්න ඔබ හොඳ වුණ පළියටම සමාජය ඔබට හොඳට සලකන්නේ නැහැ පින්වත්නි. නරක සමාජයේ පරිස්සම් වෙන්න වෙන්නම්ම කලාවක් ඉගෙන ගන්න ඕනේ. දැන් පින්වත්නි, ඒ අතර පළවෙනිම කාරණාව විදිහට මම ඔබේ අවධානය යොමු කරනවා පින්වත්නි ඊර්ෂ්‍යාව කියන එක වෛරය කියන එක කුහකකම කියන එක තරංගකාරී බව කියන එක පෘථග්ජන මිනිස්සුන්ගේ ලක්ෂණනේ තේරුණාද ඒක මේ මේ සාමාන්‍ය දෙයක් මිනිස්සු හුස්ම ගන්නවා හුස්ම හෙලනවා වගේ ඔය පොදු පුහුදුන් දුර්වලතා ඔය ක්ලේශයන් මිනිසුන්ගේ හිතවල තියෙනවා. අපේ උත්තම රේරුකාණේ චන්ද්‍රවිමල නායක ස්වාමින් වහන්සේ පොතක් ලියලා තියෙනවා පින්වත්නි ඕනේ තරම් මේ පොත් කියවන අය ළඟ ධර්මයේ හදාරන අය ළඟ මේ පොත ඇති. හොයාගෙන කියවන්න. කෙලෙස් 1500. කෙලෙස් 1500. ඒ පොත කියවද්දී ඔබට තේරෙයි මේ පෘථග්ජන මිනිස්සු ගාව කොච්චර කෙලෙස් තියනවද? එයින් කියවෙන්නේ පින්වත්නි ඔක්කොම මිනිස්සු ගාව තියෙන කෙලෙස් වල ප්‍රමාණය 1500ක් නෙමෙයි. ඊට වැඩිය කෙලෙස් තියෙනවා. අපේ උත්තම රේරුකානේ චන්දවිමල නායක ස්වාමින් වහන්සේ තව කෙනෙකුට පැහැදිලි කරලා දෙන්න තරම් කෙලෙස් හඳුනගෙන තියෙනවා පින්වත්නි පෘථග්ජන సంతානය තුල තිබෙන 1500ක් කෙලෙස්. දැන් අපි අවුරුදු 50ක් විතර ජීවත් වෙච්ච වැඩිහිටියෙක්ගෙන් අහනවා ඔබ අවුරුදු 50ක් ජීවත් වෙලා ජීවිතය පිළිබඳ හොඳ අවබෝධයක් තියෙනවා. දැන් ඔබ කියන්නකෝ බලන්න ඔබේ තියෙන ඔබ හඳුනගත්ත කෙලෙස් 50. ඔන්න කියන්න පටන් ගන්නවා. මට තරහ යනවා අපේ හාමුදුරුවනේ. ආ හොඳයි. ඒක හඳුනගෙන තියෙනවා නම් හොඳයි එකයි. සමහර ඒවා දෙන්න යනකොට ලෝභකමක් හිතෙනවා හාමුදුරුවනේ. සමහර ඒවා දැන් අපේ පින්වතුන් ඉන්නවා ලෝභකම යම් ප්‍රමාණයකට ප්‍රහාණය කරලා තියෙනවා. සම්පූර්ණයෙන් නෙවෙයි. යම් ප්‍රමාණයකට. ඒකනේ දැන් යාචකේකට කීයක් හරි දෙන්න හිතෙනවා. හොඳයිනේ. එහෙම හිතෙනවා. එහෙම හිතලා පර්ස් එක අදිනකොට එක පාරට එන්නේ 500 කොලයක්. මොකද කරන්නේ? ආ, එච්චර වැඩි. ඕක ඔබලා ඇතුළට ආයේ අපි හොයන්නේ මොකද්ද? 20 11ක්. ඒ කියන්නේ අපි 20කට හිත හදාගෙන තියෙනවා සමහර ඒවා දෙන්න යද්දි ලෝභ හිතෙනවා. අපිට තියෙන ප්‍රශ්න අපි දන්නේ, අපිට තියෙන නැතිබරිකම් අපි දන්නේ, අපිට තියෙන බලාපොරොත්තු දන්නේ අපි. ඒ හින්දා ඉතින් මෙහෙම දීලා බෑ. නේද? දෙන්න හිත හදාගෙන තියෙනවා. පොඩ්ඩක් හිත හදාගෙන තියෙනවා. ඒ නිසා සමහර ඒවා දෙන්න යද්දි ලෝභකමක් ඇති වෙන්න පුළුවන් වුණ දෙකයි. එතකොට මේ මම ආදරෙන් රැකබලාගත්ත අය මම උදපදව් කරපු අය ආපහු මාව අමතක කරලා දාලා යනකොට මට දුක හිතෙනවා. කෘතඥ මේ මේ කෘතඥතා පූර්ණක බව නැති වුනහම කළගුණ සලකන බව නැති වුනහම මං කම්පා මට දුකයි. ඔන්න ඔහොම දැන් පින්වත් මේ එක එක්කෙනාගේ අඩුපාඩු කියන්න ගියොත් අද බන ඉවර වෙනකන් කියලා ඉවර කරගන්න බෑනේ. ඔබ හඳුනගෙන ඇති එහෙම කියන්නේ අපේ හාමුදුරනේ මගේ ළඟ මෙන්න මේ අඩුපාඩුව තියෙනවා. ඒ වුණාට පින්වත්නි එක දිගට කියන්න බෑ ඔබට 50ක්. තේරුණාද? මතක් කර කර ලියන්න පුළුවන්. අභ්‍යාස පොතක් අරගෙන ඔන්න තමන්ව අධ්‍යයනය කර කර මතක් කර කර මම හඳුනාගත්ත මගේ අඩුපාඩු. ඒවා කෙලෙස් තමයි ඈ. ඒවා හඳුනගෙන ලියන්න පුළුවන්. මගේ సంతානයේ තියෙන පෘථග්ජනකම් ලියන්න පුළුවන් 50ක් ලියන්න පුළුවන් කියමුකෝ. හැබැයි එහෙම නෙමෙයි මම මේ කියන්නේ. ඔබ නැගිටලා කියාගෙන කියාගෙන යන්න ඕනේ. ඔබේ ඔබ හඳුනගත්ත කෙලෙස් 50. ආ මේ එහෙම කියන්න මතක නැහැ. එහෙම කියන්න අඳුරගෙන නැහැ. බලන් දෙය අතින් අපේ රේරුකාණේ චන්ද විමල නායක ස්වාමින් වහන්සේ පින්වත්නි හඳුනගෙන තියෙනවා 1500ක්. තේරුණාද? සාමාන්‍ය පෘථග්ජන මිනිස්සු ළඟ තියෙන කෙලෙස් 1500. බලන්න ওই පොත කියවල 1500ම ඇති තම තමන් ළඟ. ඊට අමතරවස් ටිකක් ඇති. පින්වත්නි, අපි ළඟ ওই දුර්වලකම් තියෙනවා. අපි ළඟ අඩුපාඩුකම් තියෙනවා. අපි ගාව කෙලස් තියෙනවා. පින්වත්නි, මේ ජීවිතේ ඔය කෙලස් කියන ඒවා, ඊර්ෂ්‍යාව, වෛරය කියන ඒවා නැති මිනිස්සු නෑ ඒ කියන්නේ. එනිසා හැම තිස්සෙම හැම තැනකදීම ඔබ ඔය අවදානම දරන්න අපිට වෛර කරන අය අපි නොදන්නවා වුණාට ඉන්නවා. අපි අනිත් අයට ඊර්ෂ්‍යා නොකරට අපිට ඊර්ෂ්‍යා කරන ඕනේ තරම් ඉන්නවා. එකපාරට හඳුනගන්න බෑ ඒ අය හඳුනගන්න පුළුවන් මට වැරදිච්ච වෙලාවට. එහෙම හිතන්න. දැන් මේ ඔන්න මේ දවස්වල වහිනවා. පින්වත්නි වහලේ හිල් පේන්නේ වහින දාටනේ නේද? අන්න ඒ වගේ අපිට කවුද සතුරු අපිට කවුද මිතුරු කියලා හොඳට හඳුනගන්න පුළුවන් අපෙන් වරදක් වෙච්ච තැන සහ අපිට වැරදිච්ච තැන. දන්නවද ඔබට වරදිනකන් බලාගෙන ඉන්න පිරිසක් ඉන්න පුළුවන්. ඒ තමයි අර ඔබට වෛර කරන්නේ. ඔබට ඊර්ෂ්‍යා කරන අය. ඒකට හේතු ඕනේ නෑ පින්වත්නි. යමෙක් තව කෙනෙකුට ඊර්ෂ්‍යා කරන්නේ තමන්ට ලබා ගන්න බැරි දෙයක් අනිත් කෙනා ලබා ගත්තාම. තමන්ට නැති දෙයක් ඒ කෙනාට පියනකොට. තමන්ට නැති හැකියාවක් එයාට පිටලා තියෙනකොට. නේද? එතකොට ඊර්ෂ්‍යා කරනවා. ඉතින් ඒකට ඔබට කරන්න දෙයක් නෑ. ඔබ දක්ෂයි. ඉතින් ඔබට ඊර්ෂ්‍යා කරනවා. ඔබ ලස්සනයි. ඉතින් ඔබට ඊර්ෂ්‍යා කරනවා. ඔබට මිනිස්සු ආදරේ. ඉතින් ඔබට අනිත් අය ඊර්ෂ්‍යා කරනවා. ඔබ නිරෝගී. ඉතින් නිරෝගී නැති අය ඊර්ෂ්‍යා කරනවා. පෙර පිනකට හරි ඔබ හිතන පතන දේ ඔබට ලැබෙනවා. සැප සම්පත් ලැබෙනවා. ඉතින් එහෙම නැති අය ඔබට ඊර්ෂ්‍යා කරනවා. ඔබට ඉතා ගැඹීර හඬක් තියෙනවා. ඉතින් එහෙම නැති අය ඔබට ඊර්ෂ්‍යා කරනවා. ඔබට හොඳට මතක හිටිනවා. තාඩම් හිටිනවා. දුවේ පුතේ ඔයාලටත් මේ ප්‍රශ්නේ තියෙන්න පුළුවන්. හොඳට මතක හිටිනවා. එකපාරයි උගන්වන්න ඕනේ. ඉතින් එහෙම නැති අය ඊර්ෂ්‍යා කරනවා. දුර්වලයාගේ අවිය තමයි ඒක. ඊර්ෂ්‍යා කරන එක. වෛර කරන එක. උගුල්ලට වෙන එක, අපහාස කරන එක. ඒ දුර්වලයාගේ අවිය. ඉතින් ඔබ එහෙම නැති වුණාට ඔබ හිතන් දෙපා ඔබ කාටවත් ඊර්ෂ්‍යා නොකලට ඔබ කාටවත් වෛර නොකලට ඔබ හිතන්න එපා ඔබට එහෙම කරන එකක් නෑ කියලා. ඔබට එහෙම කරයි. ඒ මොකද ඔබ අනිත් අයට වඩා හොඳ හින්දා. නේද? අපි ගාව අඩුපාඩු තියෙන්න ඕනෙම නෑ පින්වත්නි අපිට වෛර කරන අයින්ද. හොඳම උදාහරණේ අපේ තථාගත බුදු පියාණන් වහන්සේට වෛර කරන, ඊර්ෂ්‍යා කරන, කුහකකම් කරන, උන්වහන්සේට උගුල්ලට වන අංචි අදින මිනිස්සු කොච්චර හිටියද? ඉතින් උන්වහන්සේගේ ප්‍රශ්නයක් නෙවේ. තථාගත බුදුහාමුදුරුවන්ටත් එහෙමනම් අපිටත් කොහොමත් එහෙමයි කියලා හිතාගෙන ඔබ හිතන්න ඉන්න තැනක කොතනක වුණත් ඔබට ඊර්ෂ්‍යා කරන අය දිහි වෙන්න පුළුවන් මතක ඇතුව මෙන්න මේ ගැන සැලකිලිමත් වෙන්න මොනවා ගැනද මොන දේ කරත් පුළුවන් තරම් අඩුපාඩු අවම කරගෙන කරන්න ඔබව විනාශ කරන්න බලන් ඉන්න අය අල්ලගන්න බලන් ඉන්නේ ඔබෙන් සිද්ධ වෙන අඩුපාඩු අතපසු වීම ඔබට මගහැරෙන දේවල් අල්ලගන්නවා ඔබව විනාශ කරන්න මම ඔබට පුංචි උදාහරණ කීපයක් කියන්නම්. පින්වත්නි, සාමාන්‍යයෙන් අපේ මිනිස්සු අත දික් කරලා හඳ පෙන්නුවාම හඳ මේ බලන්නේ ඇඟිල්ල. මේ උදාහරණවල එල්ලෙන්න එපා. මේවත් Tamanට අනුව හිතන්න. මම මේ විවිධ පැතිවලින් පුංචි උදාහරණ ටිකක් කියන්නම්. මේකම නෙමෙයි ප්‍රශ්නේ. දැන් හිතන්න ඔබ කාර්යාලේ වැඩ කරනකොට තේ එකක් බීලා ඉතුරු ටිකත් එක්ක කෝප්පේ තියනවා මේසෙ උඩ. හවස් වෙනකොට වැඩ වැඩි වෙනවා. ඔබට කෝප්පේ හොදන්න අස් කරන්න බැරි වෙනවා. වැඩ වැඩි වෙලා ඔබට එළියට යන්නත් වෙනවා. කෝප්පේ හිමම මේසෙ උඩ. කූඹි පිරෙනවා. මේසි පුරා කූඹි. ඔය කාර්යාලයෙන් ඔබට දීපු විදුලි උපකරණ තියෙනවා. ලැප්ටොප් එහෙම. අපි හිතමුකෝ. අර කූඹි ලැප්ටොප් එකටත් රිංගලා ඒකත් කනවා. අන්න ඔබෙන් වෙච්ච පුංචි අතපසුවීම. එහෙම නැත්නම් ඔබ කාලා අත පියපු ටිෂු කඩදාසිය මේසෙ උඩ දාලා ගිහිල්ලා ඒකට කූඹියාව වෙන්න පුළුවන්. දැන් ඒ නිසා ඔබේ කාර්යාලය අපිරිසිදු වෙනවා කූඹිය ඇවිල්ලා අර උපකරණ වලට හානි කරනවා. දැන් ඔබව වටන්න බලන් ඉන්න එක්කෙනා මොකද කරන්නේ? ඒක කාර්යාලේ ප්‍රධානියට කියන්න පුළුවන්. ආන්න බලන්න හැමදාම ඔහොමයි සර් කනවා මෙතන රටේ තියෙන ඒවා කාලා දාලා යනවා. බලන්න අන්න ලැප්ටොප් එකත් ඉවරයි. දැන් ආයතන ප්‍රදානී කවදාවත් කැමති වෙන්නේ නැහැ ලක්ෂ ගණනින් පාඩු කරන කෙනෙකුට. දැන් ඔබේ නොසලකිල්ල නිසා. අච්චර හොඳට වැඩ කරන ඔබ තේ බීපු කෝප්පේ පිරිසිදු නොකරපු නිසා, ටිෂු කඩදාසිය පිරිසිදු කර නොකරපු නිසා දැක්කද ඔබේ ආයතන ප්‍රදානියට ඔබව අප්‍රසන්න වෙන්න පටන් ගන්නවා. ඔය වගේ පුංචි අඩුපාඩු පහක් හයක් වරින් වර පෙන්නුව ගමන් ඔබේ ආයතන ප්‍රදානිය ඔබ පිළිබඳ තියාගෙන ඉන්න ප්‍රතිරූපේ සම්පූර්ණයෙන් වෙනස් වෙනවා. තේරෙනවද වෙන දේවල්? අපිට වෛර කරන අය ඉන්නවා. ඒක හොඳට මතක තියාගන්න. ඊර්ෂ්‍යා කරන අය ඉන්නවා. ඒ නිසා ඔබ පරිස්සම් වෙන්න. ඊළඟට ඔබ ලේලියක් වෙන්න පුළුවන්. සැමියාගේ අම්මව හොඳට බලාගන්න ලේලියක් ඔබ. හැබැයි ඔබට ඊර්ෂ්‍යා කරනව නෑනලා. මේවා පින්වත්නි මේ වගේම එල්ලෙන්න එපා. මම මේ කියන්නේ වෙන්න පුළුවන් දේවල්. නෑනලා ඊර්ෂ්‍යා කරනවා. මොකද? අම්මා ආදරේ දුවලට වඩා ලේලිට. ඇයි ලේලි හොඳට සලකනවා. දුවල එහෙම නෑ ඇවිදින්න අම්මගේ පෙන්ෂන් එකක් උදුරගෙන යනවා මිස අම්මට සලකන්නේ නෑ. හැබැයි ලේලි සලකනවා. දැන් අම්මා අලුත ගෙනාපු ලේලිට තමයි ආදරේ. දැන් ඕකේ ඊර්ෂ්‍යාව ඇති වෙන්න තියෙන ඉඩකඩ වැඩි. ඉරිසියා කරන අය මොකද කරන්නේ වරදිනකම් බලන් ඉන්නවා කිසි වැරද්දක් නැහැ මෙහෙම හිතන්න ඔබ රෙදි හොදලා සබන් වතුර නානකාමරේ එහෙමම තියෙද්දි ඔබ එනවා. නානකාමරේ පිරිසිදු කරන උපකරණයකින් අපි කියන වයිපර් එකකින් සබන් වතුර ටික අදින්නේ. එහෙම එනවා. සමහර විට ඔයා කර නෑනෙක් එන්න පුළුවන් ගෙදරට ඇවිල්ලා මොකද්ද කියන්නේ? ආන් සබන් වතුර දාලා තියෙනවා අම්මව ලිස්සලා වැටෙන්න. අම්මව මරා ගන්න. පින්වත්නි මේවා වෙන්න බැයිද? මෙහෙමම වෙලා තියෙනවා පින්වත්නි. අන්තිමට අම්මව මරන්න උගුල් අටවනවා කියන අපහාසය තමයි කරන්නේ. දැන් ඔබ අම්මගේ රෙදි ටික හොදලා ඒ ටික වඩන්න ගියා සබන් වතුර නානකාම්බරේ තියෙද. හදිස්සි අම්මා ගිහිල්ලා ලිස්සලා වැටුණා. අන්තිමට මොකද්ද කියන්නේ? හිතලා සබන් වතුර දාලා අම්මව මරාගත්තා. පරිස්සම් වෙන්න. සමහර විට වයසක ආච්චි අම්මා සීයා ආ වයසක අම්මා තාත්තා ගෙදර ඉන්නවා. ලේලිලට ඕක පෙන්වන්න බැරි අවස්ථා නැද්ද? මේ බණ අහනකොටත් ඉතින් සුසුම් හෙලනවා ඇති එහෙම අම්මලා තාත්තලා. ඒ ගැන වෙන දවසක බණක් කියන්න ඕන. අම්මව තාත්තව gederin එලව ගන්න විදිහක් නැතුව ඉන්නේ. හැබැයි ඒකට මොකක් හරි සාධාරණ හේතුවක් තියෙනවා. වයසක අම්මා තාත්තා තමන්ගේ පුංචි මුණුබුරු මිනිබිරියෝ එක්ක සෙල්ලම් කරනකොට ඒගොල්ලෝ බලා ගන්නකොට පරිස්සම් වෙන්න. අපේ පොඩි දරුවව මරන්න හැදුව තාත්තා කියලා චෝදනාව කරලා තාත්තව ගෙදරින් එළවනවා. ඈ තාත්තා අර පුංචි දරුවගේ ආරක්ෂාව ගැන පුංචි දරුවගේ මනස ගැන තේරුම් ගන්න නැතුව වැඩ කරන්න ගිහිල්ලා එයා පහසෙට මුණ දෙන්න වෙනවා. ඉතින් ඒ නිසා පින්වත්නි පරිස්සම් වෙන්න. යමක් කියද්දී ආ අපි අපි දකිනවා. අපි දකිනවා කාගේ හරි වැරද්දක්. අපි පැහැදිලිවම කියමුකෝ දෙන්නෙක් අතර අනියම් සම්බන්ධයක් තියෙනවා. මම මේ ඇත්තටම පින්වත්නි ප්‍රායෝගික ප්‍රශ්න කතා කරන්නේ. මේවා මෙහෙමම වෙනවා. අම්මා දකිනවා ලේලිගේ අනියම් සම්බන්ධයක් තියෙනවා. ඒක පුතාට කියනවා. හැබැයි අම්මා කියන්නේ ශාස්ත්‍රය ඇතුළද සමහර විට පුතාට තමන්ගේ බිරිඳව ලොකු වෙන්න පුළුවන්. අම්මා මැද්දට පැනලා පවුල කඩන්න බොරු කිව්වා කියලා අහගන්න වෙනවා සමහර විට. ඇයි? සාක්ෂි නැතුව කියන්න ගිහිල්ලා. අපේ අඩුපාඩුවක් ඒක. ඒ නිසා ඕවා කියන්න යන්න ඕනෙත් නෑ. යමක් කියනවා නම් හරියට පැහැදිලිව සාක්ෂි සාධක නිදර්ශක ඇතුවම කියන්න ඕනේ. බණ කියන ස්වාමින් වහන්සේ කෙනෙක් වුණා. බණ කියනකොට මොකක් හරි අඩුපාඩුවක් වෙන්න බැරිද? බුදුහාමුදුරෝ දේශනා කරපු ධර්මය මේ පුංචි ස්වාමින් වහන්සේලා දේශනා කරනකොට පුංචි හාමුදුරුවෝ අතින් ධර්ම කරුණක වරදක් වෙන්න පුළුවන්. බැරි නෑ. හැබැයි ඒකම අල්ලගෙන උන්වහන්සේට අපහාස කරලා ධර්මයේ විකෘති කළා කියලා උන්වහන්සේව අපහසුටපත් කළා උන්වහන්සේව අධෛර්යයටපත් කළා ධර්ම දේශනාවලින් ඈත් කරන්න බලන් ඉන්න පිරිසක් ඉන්න පුළුවන් ඒකයි මම කියන්නේ ඕනෑම ශාස්ත්‍රයක පරිස්සම් වෙන්න තමන්ගෙන් අඩුපාඩුවක් නොවෙන්න ඊළඟට මේ කේලම් කියන්න එපා ඒකත් හොඳට මතක තියාගන්න අපි කේලම් කියන ස්වභාවයෙන් නෙමෙයි කියන්නේ හිතවත්කමට ආදරයට බලාගෙන ඉන්න බැරිකමට නොකියා බැරිකමට එහෙම නැත්නම් උකට දානවා මම මේ manussකමට කිව්වේ මම කියන්නේ manussකමටවත් හිතවත්කමටවත් ආදරයටවත් තන තන කියන්න යන්න එපා අනිත් අය ඒවා දකින්නේ කේලම් විදිහටමයි ඔබ මොන හිතින් කිව්වත් ඊට පස්සේ ඔබේ එදිරිවාදීන් මොකද කරන්නේ ඔබ පිළිබඳ ප්‍රතිරූපයක් මවනවා අපෝ කේලංකාරයෙක් නේ යන යන තැන ඉවරයිනේ. මෙහෙමනේ අර එහෙම කිව්වනේ. එතකොට හැමෝම බයයි ඔබ ළඟින් ඉන්න. ඔබ වාසය කරන්න. බලාගෙන ඉඳී ඔබේ බලය පිරෙන්න ගන්නවා. ඒ නිසා තන තන යම් යම් දේ කියන්න එපා. ඔබ නිකාම කේලංකාරයෙක් බවට පත් වෙන්න පුළුවන්. ඒක හොඳට මතක තියාගන්න. පුතාගේ දේ දුවට, දුවගේ දේ පුතාට පවුල් අතර දේවල් ඒ පවුල් අතර එහෙම කියන්න එපා. සිල් ගන්න ගිහිල්ලා බණ මඩුවේවත් කියන්න එපා. අපොයි අපොයි කේලංකාරයෙක් එනකොට හැරිලා යනවා. ඔබ ඉස්සරහට එනකොට හැරිලා යනවා. පින්වත්නි ඒ වගේම මේ ඊර්ෂ්‍යා කරන වෛර කරන මිනිස්සු එක්ක ජීවත් වෙද්දී ඔබ ගාව තියෙනුනේ තවත් එක්තරා ප්‍රයෝගයක් මම කියන්නද වෛර කරන කෙනාව තවදුරටත් වෛර කරලා පින්වත්නි ඈත් කරලා දාන්න එපා තරහකාරයව එදිරිවාදියව දිනා ගන්න උත්සාහ කරන්න තේරුණාද දිනා ගන්න උත්සාහ කරන්න ඕනේ ආ යා මට විරුද්ධව තැන් තැන යම් යම් දේවල් කියලා තියෙනවා. මට විරුද්ධව කුමන්ත්‍රණ කරනවා මම එයාව වෙන සෙක්ෂන් එකකට මාරු කරනවා. ඒක හොඳ ආයතන ප්‍රධානියෙක්ගේ තීරණයක් නෙමෙයි. එතකොට එයාට ලේසි ඔබට විරුද්ධව සංවිධානය වෙන්න. අපේ රටේ නම ගිය දේශපාලන චරිතයක් ඉන්නවා. එතුමා අද රටේ ලොකු පුටුවක ඉන්නවා පළවෙනි පුටුවේ දෙවෙනි පුටුවේ තුන්වෙනි පුටුවේ අතර ඉන්නවා. එතුමාගේ මම දැක්ක මේ දේශපාලනය තුල තියෙන ගුණාංගයක්. තමන්ගේ එදිරිවාදියා දැක්ක තැන කතා කරනවා. රූපවාහිනී ගුවන්විදුලි සාකච්ඡාවල එතුමාට එරෙහිව රෑ ලිවෙනකන් අවලාද නැගුවත් පහෝදා උදේට හම්බුනහම ඒවා දැක්කේ නෑ වගේ. ඒවා ඇහුන්නේ වගේ කතා කරනවා. කරටත් අත දාගන්නවා. ඉතින් කොහොමද හතුරුකම් කරන්නේ? තාම ඒ නිසා ඉතින් මා දැවැන්ත චරිතයක් විදියට රැකිලා ඉන්නවා. ඉතින් ඒව හරි ගන්නකො. ඒවෙන් හරි ගන්නකො. හතුරට තවත් හස්දුරුකම් කරලා ඈත් වෙලා දුරින් දුර වෙන්න එපා පුළුවන් තරම් දිනා ගන්න උත්සාහ කරන්න. මොකද එහෙම වුණාම හතුරු හතුරු එකතු වෙලා වෙනම කල්ලියක් හැදෙනවා. ඔබ හිතන්න එපා මම හොඳයි මම ධර්මයේ හැසිරෙනවා මට මුකුත් කරන්න බෑ කියලා හිතන්න එපා. පින්වත්නි තථාගත බුදුහාමුදුරුවන්ටත් ගල් පෙරළුවා. අපි ගැන සවර කතා. පරිස්සම් වෙන්න ඒ නිසා. ඊළඟට හොඳට මතක තියාගන්න ඔබට කවුරු හරි ඊර්ෂ්‍යා කරන කෙනෙක් ඉන්නවා ඔබට කවුරු හරි වෛර කරන කෙනෙක් ඉන්නවා එහෙනම් ඔබ නීති විරෝධී දේවල් නොකර ඉන්න මුරින්මත් රහසින්වත් කරන්න එපා ඔබ දකිනවා ආණ්ඩු මාරු වෙනකොට ඉහළ පුටුවල හිටපු අය යනවා හිරේ ඒ මොකද මොකක් හරි පුංචි පොටක් ඇති පින්වත්නි එහෙම එහෙම කාලයක් මේක හිතවත්කමට ඔබට දෙන්නේ අල්ලස්. අනේ නෑ මේක පගාවක් කියලා හිතන්න එපා මහත්තයෝ. මේක ගන්න මගේ සන්තෝෂේ. ඔබතුමා මේක කරලා දුන්නේ නැත්නම් මට මේක කරලා දෙන්න කෙනෙක් නෑ කියලා තමයි ඔබට දෙන්නේ 5011 හතරක් නමලා. හැබැයි ගත්ත ගමන් ඇවිල්ලා අල්ලගන්න බැරිද? පුළුවන්. සැලසුම් කරලා එන්න බැරිද ඔබ එහෙම කොටු කරන්න? කිසිම නීති විරෝධී දෙයක් කරන්න එපා පින්වත්නි. රටේ නීතිය කියවන්න. මේක මම මේ රටේ තරුණ දරුවන්ටත් ආරාධනා කරනවා. මේ රටේ පවතින නීතිය මොකක්ද? දණ්ඩ නීති සංග්‍රහය මොකක්ද? නීති මේ වමාලාව මොකක්ද? කියවලා තියෙන්නට ඕන ඔබ. කියවලා තියෙන්නට ඕන. එතකොට ඔබ අතින් වැරදි වෙන්නේ නැහැ. ධර්මයේ වගේම ජීවිතය පිළිබඳ ඉගෙන ගද්දි රටේ පවතින දේවල් ගැන ඉගෙන ගන්න ඕනේ. නීතිය හරියට දැනගෙන වැඩ කරන්න. නීතියට පිටින් කිසිම දෙයක් කරන්න එපා. එහෙම වුණොත් ඔබ සෑහෙන දුරට ආරක්ෂා වෙනවා. ඒකත් මතක තියාගන්න. පින්වත්නි, ඒ වගේම මට ඔබට තව ලස්සන කතාවක් කියන්න ඕන. කාලේ වේගෙන් ගෙවිලා යනවා නිසා මේ අහන්න. පින්වත්නි, වැරදි කරපු, හතුරුකම් කරපු, ඊර්ෂ්‍යා කරපු මිනිස්සු පස්සේ කාලෙක එහෙම නෑ ඒගොල්ලෝ දැන් එහෙම නෑ කියලා හිතලා ඔබ ජීවිතේට ලං කරගන්නවා වෙන්න පුළුවන්. හැබැයි කැලේ මාරු වුණාට කොටින්ගේ පුල්ලි මාරු වෙන්නේ නැහැ කියන එක හොඳට මතක තියාගෙන ලං කරගන්න. පින්වත්නි මේ වගේ බණක් කියන්න වෙන්නේ නැහැ මෛත්‍රී බුදුහාමුදුරුව පහළ වෙන කේතුමති රාජ්‍යය නම් මේක. ඒ ඒ යුගයේ එහෙම මිනිසු නැහැ. හැබැයි මේක කේතුමති රාජ්‍ය නෙමෙයි. ඒ නිසා පරිස්සම් වෙන්න ඕන ඔබ ඔබව පරිස්සම් කරගන්නත් ඕනේ අපි ඒකයි මේවා ඔබට කියන්නේ. වැරදි කරපු මිනිස්සු වැරදි හදන් ඉන්න පුළුවන්. වෛර කරපු මිනිස්සු තේරුම් අරගෙන වෛරය පැත්තක දාලා ඉන්න පුළුවන්. ඊර්ෂ්‍යාකාරයෝ එහෙම නැතුව ඉන්න පුළුවන්. හැබැයි කිරිකල හසකින්නාලාවත් පින්වත්නි ඔබ යම් අවදානමකින් ඉන්න මිනිස්සුන්ව ඉහ මුදුනින් පිළි අරගෙන විශ්වාස කරගෙන ඉන්න එපා හැම තිස්සෙම තමන්ගේ පරිස්සම ගැන හිතන්න. සමහර මිනිස්සු වෙනස් වෙන්නේ නැහැ පින්වත්නි කොච්චර අවස්ථා දුන්නත්. අපේ දුවල පුතාලට අහන්නත් එක්ක ලස්සන කතාවක් කියන්නම් මම අන්තිමට. අහලා තියෙනවද කුණ්ඩලකේසි? කුණ්ඩලකේසි දවසක් කුදුමහල ඉඳලා පල්ලෙහා බලනකොට දකිනවා මේ හොරෙක් හොරාව අරගෙන යනෝ බෙර ගගහ මරන්න. ඒ හොරාගේ ස්වභාවය දැක්කහම මේ තරුණ කුණ්ඩලකේසි කියන තරුණියට ලස්සන කුමාරිකාවක් එයාට ආස හිතෙනවා. කැමැත්තක් ඇති වෙනවා. අවිවාහකයි අය ඇය අඬන්න පටන් ගන්නවා මට අර හොරාව ඕනේ. බලන්න අපේ තරුණ දුවලා ඉන්නවා. ඔන්න ඔය වගේ අහස පොළව උහුලන්නේ නැති ඉල්ලීම් කරනවා දෙමව්පියන්ගේ. ඒ ගැන මම මුකුත් කියන්නේ කුණ්ඩල කේසීට වෙච්ච වේම අහගෙන හිටියොත් ඔබට තේරෙයි ඒ ඉල්ලීම් වල තියෙන බරපතලකම. මොනවා කියලාවත් තේරුම් කරවන්න බැරි වුණා කුණ්ඩලකේසීට හොරාව ඕනෙමයි කිව්වා. කුණ්ඩලකේසී ඉතාත්තර දැන් කරන්න දෙයක් නැහැ. මේක නොදුන්නොත් මැරෙනවා කියනවා. පස්සේ කුණ්ඩලකේසීගේ තාත්තා අර හොරාව අරගෙන යන නිලධාරීන්ට වදකෙයින්ට අල්ලස් දීලා ඒ හොරාව මගදී ගලව ගත්තා. මේ හොරාව අරයි යන්නේ චෝර ප්‍රපාත කියන කන්දෙන් පල්ලෙහාට තල්ලු කරලා මරන්නේ. මේ හොරු පහලට දාන කන්දක් තියෙනවා චෝර ප්‍රපාතය. එතෙන්ට ගෙනියන්නේ. කන්දට ගෙනියන්න කලින් කොහොම හරි හොරාව බේරගත්තා. බේරගෙන එකපාරට ගෙදර ගේන්න බෑ. තනක නවත්තලා හොඳට කන්න බොන්න දීලා පෙනුමට හදලා කොණ්ඩ රැවුල කපලා කුමාරයෙක් සිටුවරෙක් වගේ ගෙනාවා. ඒ සිටින් සිටුවරු ඇවිල්ලා බිරිඳගේ ගෙදර බින්න බහින්නේ නෑනේ. ඒ නිසා මේ හොරාට සිටුමාලිගාවකුත් හදලා විශාල දේපලක් පවරලා සියල්ලෙන් සම්පූර්ණ ජීවිතයක් හදලා දීලා තමයි ලෝකෙට පෙන්න දෙන්නව විවාහ කෙලේ. දැන් ඒ දෙන්න විවාහකයි ලස්සනට ජීවත් වෙනවා. හැබැයි හොරාගේ හොරගතිය ඇරෙන්නේ නැහැ. රත්තරන් ගොඩේ ඉන්නේ. හැබැයි හොරාට හැමතිස්සම හිතනවා තමන්ගේ බිරිඳගේ කුණ්ඩලකේසිගේ කරේ තියෙන මාලේ කඩාගෙන දුවන්නේ. හොරාට හිතෙනවා කුණ්ඩලකේසිගේ කනේ තියෙන තෝඩු දෙක, කරාඹු දෙක කන ඉරාගෙන උදුරගෙන දුවන්නේ. මේ හොරා නිතරම ඒකට උත්සාහ කරනවා. දවසක් මෙයා ඒකට හැදුව සැලසුමක්. අර සේරම කුණ්ඩලකේසීගේ ජීවිතයත් එයාට අයිති සියලු දේපලත් අයිති දැන් මේ අලුත් සැමියාට මේ හොරාට තමයි අයිති. හැබැයි ඒ දැන් වැඩන්නේ. හොරාට ඕනේ හොරකම් කරන්නමයි. අර කතාවක් කියනවා නේද? බල්ලෝ රජ වුණත් සෙරප්පු කනවා කියලා. දුවේ පුතේ මතක තියාගන්න ඒක. එහෙම මිනිස්සු ඔබට හම්බ වෙනවා. මේ හොරා කුණ්ඩලකේ සිට කියනවා එදා මාව මරන්න ගෙනියනකොට මම හිතින් බාරයක් වුණා. හිතින් බාරයක් වුණා. මොකද්ද බාරේ? මාව මරන්න ගෙනියන චෝර ප්‍රපාද ඡන්දේ ඉන්න දෙවියෙකුට පූජාවක් කරනවා මාව බේරගත්තොත් කියලා. ඉතින් ඒ දෙවියොත් මැදිහත් වෙලා වෙන්නදී මාව බේරගත්තේ මගේ ජීවිතේ බේරුණා. මට දැන් මේ බාරේ ඔප්පු කරන්න ඕනේ. ඒකට රත්තරන් ඕන. කුණ්ඩලකේ සිට කියනවා ඒ තියෙන ආභරණ ටිකකුත් අරගෙන යන්න. තනියම ඔයයි මායි යන්න ඕනේ. කන්ද උඩට යනකන් ගියාට පස්සේ මේ හොරා කියනවා අනේ මෝඩ ගෑණි. මේ වචනින්ම මම කියන්නේ තරුණ දුවලා ඒ තරම් මෝඩ වෙනවා සමහර තැන්වල. අර කවුදෝ කියලා තියෙනවා මිනිසා බුද්ධිමත් සත්වෙක් වුණාට ඡන්දේදී සහ ආදරේදී මේ බුද්ධිමත්කම භාවිතා කරන්නේ නැහැ මිනිස්සු කියලා. ඡන්දේදී භාවිතා කරනවද කියලා නම් මම හරියටම දන්නේ නැහැ. හැබැයි හුඟක් අය ආදරයේදී නම් බුද්ධිය පාවිච්චි කරන්නේ නැහැ කියන එක වෙන කෙරෙන දේවල් වලින් පේනවා. මේ හොරා කියනවා නේ මෝඩ ගෑණි. මම හොරෙක්. මම මාව මේ රත්තරණින් නෑවුවත් මගේ හොරකම මකන්න බෑ. මට ඕන මෙහෙම. කොහොමද? උඹේ ওই රත්තරන් බඩු ටික බලෙන් උදුර ගන්න ඕනේ. ඒකයි මගේ ආසාව. දැන් කන්ද උඩ අසරණයි කුණ්ඩලකේසිට කවුරුත් නැහැ. කුණ්ඩලකේසි කියනවා අනේ දෙයියෝ ඉතින් මේවා ඔයාගෙනි. මේ අංකෝ මාලිගාවට ගිහිල්ලා අර පෙත්තගම් පුරවලා තියෙන රත්තරන් ඒවා ගන්නකෝ. මට එහෙම දුන්නට වැඩන්නේ. බලන්නකෝ සමහර බල්ලන්ට හොඳට උයලා පිඟානි දාලා දුන්නට වැඩක් නැහැ. කටින් අරගෙන ගිහිල්ලා වැලි ගොඩේ දාගෙන කණ්ඩුනේ. ඒක ඉතින් පව. මේ හොරත් එහෙමයි. කොච්චර සැප සම්පත් දුන්නත් බෑ. හොරා කියන මට ওই මාලේ කඩාගෙන ඔය අත් කපල වලලු ගලවගෙන කන ඉරලා කරාඹු ගලවගෙන යන්නේක තරම් සතුටක් නෑ ඊට පස්සේ දැන් මොකද කරන්නේ කුණ්ඩලකේ සිට තේරෙනවා මැරෙන්නයි යන්නේ කරපු මෝඩකම් ගත්ත මෝඩ තීරණවල ආදීනව ඔක්කොම තේරෙන්න පටන් ගන්නවා හැබැයි මොනක් මොකක් හරි පිනකින් කුණ්ඩලකේ සිට අදහසක් පහළ වුණා ජීවිතේ බේරගන්න මොකද කළේ? මෙයා කියන කමක් නෑ ස්වාමීනි මගේ හීනේ ඔබතුමා මගේ ප්‍රාර්ථනාව ඔබතුමා මගේ ජීවිතේම ඔබතුමා මට තුන් පාරක් ඔබතුමාට වඳින්න දෙන්න. දැන් චෝරප්‍රපාත කන්දේ මුදුනේ ඉන්නේ. හා වැඳපන්කෝ ඒකත් ආසාවනේ. මෙහිමත් මෝඩ ගෑනු කියලා හොරා කිව්ව වඳින්න කියලා. දැන් හොරා ඉන්නවා. කුණ්ඩලකේසි වැඳගෙන මේ සැමියාගේ තමන්ගේ සැමියාගේ අර හොරාගේ ಗುಣ කියමින් නැති ಗುಣ කියමින් දැන් වටයක් ගියා වැන්දා දැන් ආයෙත් වැඳගෙන තව වටයක් ගියා වැන්දා හොරා දැන් අවඥාවට hina වෙමින් ඉන්නවා මොකද ගලේ තව වටයක් වැඳගෙන යන ගමන් තල්ලු කළා චෝර ප්‍රපාත කන්නෙන් පල්ලෙහාට හොරා හොරාට මොනවා වුණාද දන්නේ නැහැ මැරෙන්න ඇති කුණ්ඩලකේසි ජීවිතේ බේරගත්තා. හැබැයි ඉතින් නැති ප්‍රශ්න ගොඩකට මුණ දෙන්න සිද්ධ වුණා මේ සමහර මිනිස්සුන්ව අර කූඩැල්ලන්ව ගෙනල්ලා මෙත්තේ උඩ තියන්න බෑ කියනවා වගේ සමහරුන් එහෙම හදන්න බෑ. එන්නෙම විනාශ කරන්න අපිව. ඒක තේරුම් ගන්නකොට වෙන්න තියෙන හුඟා ප්‍රශ්න කරදර වෙලා ඉවරයි දුවේ පුතේ. ඇයි දැන් එකපාරක් කසාද බඳපු කෙනෙක් කියන වචනේ අහගෙන ඉවරයි. ආ විවාහයකට යද්දී ඇයිගේ වටිනාකම නැහැ. ඊළඟට අය කොහේද යන පෞකාරගමකට සම්මාදන් වුණා. හොරාව වුණත් අර කන්නෙන් පල්ලෙහාට තල්ලු කරලා. තේරෙනවද මේ බරපතලකම? ඒ නිසා මිනිස්සු සමහර අය හදන්න බෑ. සමහර මිනිස්සුන්ව විශ්වාස කරන්න බෑ. සැක කරන්න කියනවා නෙමෙයි. හැබැයි අවදානමින් ඉන්න. අන්තිම මොහොතේ වැරදෙන්න පුළුවන්. ඒක හොඳට මතක තියාගන්න. ඔබ බලන්න බන්ධනාගාරවල වැටිලා ඉන්න සමහර මිනිස්සු ඉන්නවා. ජීවිතේ වෙන යන්න තැනක් නැහැ. උප්පරිම ඉහළට තැනට ගිහිල්ලා. Tamange වෘතියෙන් යන්න පුළුවන් ඉහළම තැනට ගිහිල්ලා. ඒත් අන්තිම මොහොතේ හිරේ දඹේ වැටුණා. වයසත් ගිහිල්ලා. බලන්න මේක කොච්චර භයානක සමාධියක්ද කියලා. අද මම සංසාරේ භයානකකම ගැන නෙමෙයි ඔබට කිව්වේ. ඒක ඊට වැඩිය භයානකයි. හැබැයි මේ සමාජ ජීවත් වෙනකොට කොච්චර පරිස්සම් වෙන්න ඕනද මේ එක කාරණාවක. ඒ නිසා මම ඔබට ආයෙත් කියන්නේ බෝසත් පින්වත්නි ඔබ හොඳ හින්දම ඔබට හැමෝම හොඳ කරයි කියලාම බලාපොරොත්තු වෙන්න එපා. අන්තිමටත් මතක තියාගන්න අපි කොටියව කෑවේ නැතුවට කොටියා එහෙම හිතන්නේ කොටියා අපිව කයි. ඒ අවදානම ජීවිතේ ගන්නම ඕන පින්වත්නි. ඔබේ ගතිගුණ ඔබ රැක ගන්න හොඳ වෙන්න. ඔබ කාටවත් ඊර්ෂ්‍යා කරන්න වෛර කරන්න එපා. හැබැයි ඔබේ පරිස්සම ගැන ඔබ හිතන්න. එහෙම නොවුනොත් ඔබට මේ වටින ජීවිතේ ලස්සනට අර්ථවත්ව ගත කරන්න තියෙන ජීවිතේ කොහේද නැති ප්‍රශ්න ගොඩකට මුහුණ දෙන්න සිද්ධ වෙයි. තමන්ගේ පරිස්සම ගැන හිතන්න අපේ බුදුහාමුදුරුවෝ ධම්මපදයේ සූත්‍රවග්ගේ දේශනා කරපු සුන්දර ගාතාවක් ඇසුරෙන් ඔබට අද අපි මේ ධර්මය ගෙනාවේ ජීවිතේ පරිස්සම් කරගන්න. ජීවත් වෙද්දී මේ ගැන හිතන්න. ඉතින් ඔබට ඒ පිළිබඳ ආරාධනා කරමින් අදට අපි ධර්ම දේශනාව නිමා කරනවා. ඔබ හැමත තෙරුවන් සරණ